අස්සාද සූත්‍රය සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ 51 වෙනි පිටුව අස්සාද සූත්‍රය මහණෙනි සම්බෝධියෙන් පළමු අභිසම්බෝධියට නොපත් බෝසත්තුම මට මේ සිත පහළ විය. රූපයාගේ ආස්වාදේ කවරේ ආදීනව කවරේද? නිස්සරණේ කවරේද? වේදනා සංඥා සංඛාර විඥාන ආස්වාදේ ආදීන නිස්සරණ කවරේද? මානනී ඒ මාහට මේ සිතවිය රූපේ නිසා යම් සොයක් සොම්නසක් උපදීද මේ රූපයාගේ ආස්වාදයයි තස්ස මයම් භික්ඛවේ ඒතද හෝති ඕසි යංකෝ රූපං පටිච්ච uppajjati සුඛං සෝමනස්සං අයන් රූපස්ස අස්සාදෝ යන් රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයන් රූපස්ස ආදීනෝ යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහාන ඉදං රූපස්ස නිස්සරණං රූපේ නිසා දැන් තේරුම අපි බැලුවත් රූපේ නිසා යම් සෝයක් සොම්නසක් වේ නම් මේ රූපයගේ ආස්වාදයයි. යම් රූපයක් අනිත්‍යද දුක්ද විපරිණාමද යම් රූපයක් අනිත්‍යද දුක්ද විපරිණාමද යන් රූපස එතකොට යන් රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයන් රූපස්ස අන්න අනිත්‍ය නම් දුක් නම් විපරිණාම ධම්ම නම් ඒ රූපයගේ ආදීනවයි කියනු ලැබේ. රූපේ යම් චන්දරාග විනයක් ඒ කියන්නේ යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහානම් ඉදං රූපස්ස නිස්සාරණ මෙන්න මේ වාක්‍ය දැන් සරලව අපි සාමාන්‍ය මනසට දැනෙන විදිහ තමයි මේ රූපයක් තියෙනවා දැන් පොත තියෙනවා ඒ පොතට ඇලෙන එක ආස්වාදයයි එතකොට ඒ පොත කැඩෙනවා බිඳෙනවා කියලා දකින්න එක ආදීනවා දකින්න එක ඒක නිසා ඒ පොත මිදෙන එක නිස්සරණයි ඒක තමයි සාමාන්‍ය කෙනෙක්ගේ දැක්ම සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට හිතෙන්නේ ඒක තමයි ඕනම කෙනෙකුට හිතෙන්නේ දෙන්නේ. ඒ පොතට ඇලෙන එක ආස්වාදේ, පොද ඒ පොත කැඩෙන බිඳෙන දකින්න එක ආදීනව දකින්න. ඒ පොත ඊට පස්සේ නිස්සරණය කියන්නේ ඒක නිසා ඒ පොත තියෙන අර ඒ පොතට ඒක නිසා ඇලෙන්නේ නැතුව ඉන්න එකයි නිස්සාරණය කියලා. නේ ආස්වාද ආදීන නිස්සාරණය. ඔක බැලු බැලමට පේන්නේ ඔහම තමයි. හැබැයි ඔතන ලොකු ධර්මයක් තියෙනවා. මේ ධර්මය අති ගැඹීර ධර්මයක්. මේ කතා කරන්නේ ඔය කියන විදිහේ පොත ඇත්ත කරගත්ත ධර්මයක් නෙමෙයි. මේ කතා කරන්නේ බාහිර තියෙන පොතක් ගැනත් නෙමෙයි. මේ කතා කරන්නේ පොත හැදුනොත් එතන අපි කියව දුකයි තියෙන්නේ. අන්න පොත හැදෙන හැටි දැක්කොත් ඒ පොතෙන් එහෙමුණොත් තමයි මිදීමක් තියෙන්නේ. පොතක් එතන නැති බව දැකීමයි ආදීනව දකින්නවා කියන්නේ. එහෙම වුණොත් තමයි පොතේ මිදීමක් නිස්සාරණයක් තියෙන්නේ. අන්නේ යථාභූත ඥාණයෙන් සත්‍ය දකින්න නම් සිතට එන අරමුණේ ආස්වාදයේ දෙයක් තිබ්බොත් ඒකට ඇලෙනවා ගැටෙනවා කියලා දකින්න එක. දෙයක් තිබ්බොත් ඒකට ඇලෙනවා ඒක තණ්හා ඒක එහෙමනම් එතනමයි දෙයක් තිබ්බොත් ඒක තණ්හා උපාදාන ජරා මනසෝක පරිදේ. හැබැයි එතන දෙයක් පොතක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැති තැන අනේ එතනයි ආදීනව පොත කියලා දෙයක් හම් වෙන්නේ නැත්නම්යි නිස්සරණේ. ආස්වාද ආදීනව නිස්සරණ දකින්න කියන්නේ මෙතනයි. වචන ටිකක් අපි පරිවර්තනය කරන්න ගියොත් සාමාන්‍ය මනසට දැනෙන විදිහට මේක කිසි වරදක් නැහැ පැහැදිලි කිරීම. හැබැයි ඒකේ ධර්මයේ දකින්නවා නම් ඔහු ඔබ ඒකේ ගැඹුර දකින්න ඕනේ. අන්න එහෙම එතන ඔබ යථාභූත ඥාණයෙන් දකින්න පොතක් නැති බව. ධර්මයේ දකින්නා දකින්නේ ලෙසයි. එහෙනම් ඔහුට පොතක් හම් වෙන්නේ නැහැ. බාහිරේ. එතකොට අපි බාහිරෙන් පොතක් හම් වෙන්නේ නැති තැන අන නිස්සාරණයට යනවා. එතකොට දකින්නේ පොතක් හැදෙන හැටි ආදීනව දකින්නවා කියන්නේ. ඒකයි පොතේ අනිත්‍ය දකින්නවා කියන්නේ. පොතේ අනිත්‍ය දකින්නවා කියන්නේ පොත කැඩෙන විදිහ එක නෙමෙයි. පොතක් නැති බව හැදෙන හැටි දකින්නවා. අනේ යථාභූත ඥාණයෙන් දැක්කොත් තමයි අනිත්‍ය දකින්නේ. එහෙම නොත් තමයි පොතේ මිදීමක් තියෙන්නේ. එතකොට සිතක හැදෙන පොත තමයි විපරිණාම ධම්මා. එතකොට සිතක හැදෙන එක අනිත්‍යයි විපරිණාම ධම්මා. දැන් අපි ගත්තොත් ඒ සූත්‍ර දිහනවතරක් අපි බලමු. තස්ස මයම් භික්කවේ ඒතදෝසි යංකෝ රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයන් රූපස්ස අස්සාදෝ යන් රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අයන් රූපස්සාදීනෝ යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහාණං ඉදං රූපස නිස්සරණ අන්න රූපේ නිස්සරණය දකින්න කියන්නේ පොතක් හමු නොවන තැන පොතෙන් මිදෙන තැන වේදනා සංඥා සංකාර විඥාන කියන මේ විදිහටම ස්කන්ධයටම දකින්න කියන එක අර පොතක් දකිනවා කියන තැන පොතෙන් මිදෙන කියන තැන පොතක් හැදෙන්නේ වේදනා සංඥා සංකාර ඔස්සේ විඥානය දැන ගැනීම. එහෙනම් ඒ සියල්ලම දැක්ක වෙනවා මේ පොත නැති බව දකින්න තැන. පොතෙන් මිදෙනවා එහෙනම් ආස්වාදා දින නිස්සාරණ දැක්ක වෙනවා. සිතටෙන අරමුණේ සත්‍ය දකින්න තැන. ප්‍රායෝගික ධර්මයේ ප්‍රායෝගිකව යම තමන්ට එතන එතන සිත දකින්න තැන මේ මිදීම සිද්ධ වෙනවා. මහණෙනි යම්තාක් මම මේ පංච උපාදාන ස්කන්ධයන්ගේ ආස්වාදේ ආසාද වශයෙන්ද ආදීන ආදීන වශයෙන්ද නිස්සරණේ නිස්සරණේ වශයෙන්ද මෙසේයින් ඇති සැටි අවබෝධ නොකලෙම්ද මහණෙනි ඒතාක් මම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ මහන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවේ සත්ව ප්‍රජාව කෙරෙහි අනුත්තර වූ සම්මක් සම්බෝධිය අවබෝධ කළමයි නොම ප්‍රතිඥා කළෙමි. ඒ කියන්නේ දැන් මේක මනාකොට ඔබට තවත් හොඳින් වැටෙනවා මේ වාක්‍ය දිහා බැලුවම. මහණෙනි යම්තාක් මම මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදේ ආස්වාදේ වශයෙන්ද ආදීන ආදීන වශයෙන්ද නිස්සරණ නිස්සරණ වශයෙන්ද ඇතිසැටි ඇති අයුරින් ආબોධන කෙලෙමි නම් අන්න. ඒතකොට බුදුන් වහන්සේ අවබෝධ කරලා තියෙන්නේ ආස්වාදේ ආස්වාද වශයෙන් අවබෝධ කරලා. දැන් එතකොට මෙතනදී ඔබටත් වැටහෙනවා මේ ඇති සැටියෙන් දකින්න ආස්වාදේ ආස්වාද වශයෙන් අවබෝධ කරනවා නිස්සරණ වශයෙන් අවබෝධ කරනවා ආදීනෝ ආදීනෝ වශයෙන් යථා භූත වශයෙන් අවබෝධ කරනවා. එතකොට මේකෙන් තේරෙනවා නේද? මේකේ ගැඹුරු අර්ථයක් මේ කියාගෙන යනවා කියලා නැවත නැවත. ඔව්. පොතක් කියලා දෙයක් හමු වෙන්නේ නැත්නම්යි නිස්සාරණේ තියෙන්නේ. මේ බාහිර පොතක් තියෙනවා ඒ පොතට ඇලෙනවා ගැටෙනවා කියන එක බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. සිද්ධාර්ථ තාපසතුමා ගිහි ගෙනික් වෙන්න කලනුත් දැක්කා. ඇයි දෙකින් බාහිර දෙයක් තියෙනවා ඒ දෙයෙන් සැපක් එනවා දුකක් එනවා කියන එක ඒ දෙක හැදෙන බිඳෙනවා කියන එක ඒ දේ ඒ ඉතින් ඒක ඉතින් ඕක සාමාන්‍යයෙන් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ නේ ඕනම ආගමක ඕනම කෙනෙකුට තේරෙනවා ඕනම කෙනෙකුට තේරෙනවා නේද? ඒක අමුතුවෙන් අමුතුවෙන්ම මේ යථාභූතය දකින්න ඕන දෙයක්ද ඒක? නැහැ. ඔබ ඉන්නේ එතනද? මේ ආස්වාද ආදීනෝ නිස්සරණේ දකින්නවා කියන්නේ ලොකු කාරණයක්. පොඩි දෙයක් නෙමෙයි, ඊටාම ගැඹුරුයි. පොතක් කියලා දෙයක් දැක්කොත් ඒකට ඇලෙනවා. හැබැයි පොතක් කියලා දෙයක් නැත්තම් එතන නිස්සරණේ. අන්න පොතක් හමු නොවන බව දකින්න එකයි, පොත හැදෙන හැටි දකින්න එකයි, ඒ පොතේ අනිත්‍ය දකින්නවා කියන්නේ. එයයි ආදීනව දකිනවා කියන්නේ. පොතක් කියලා දෙයක් හමු නොවන තැනයි. යාච කිච යාච කිංච භික්ඛවේ යාච කිංචාහම් භික්ඛවේ ඉමේසං පංචානං පංචානං උපාදානස්කන්ධං යාච කිංචාහම් භික්ඛවේ ඉමේසම් පංච උපාදානස්කන්ධානං ඒවං අස්සාදංච අස්සාදතෝ ආදීනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යත භූතං න අභ්‍යඤ්ඤන්සින් නවතා වාහම් භික්කවේ සදේවක ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සසම්බ බ්‍රහ්මණීය ප්‍රජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බෝධීති පංචා පඤ්ඤාහින්සින් එතකොට මෙන්න මේ ආසාදේ ආදීනව නිස්සන්න කියන කාරණාව ඊටාම ගැඹුරුයි. බාහිර දෙයක් පොතක් කියලා දෙයක් හමු නොවන තැන උපමාව අපි ගත්තොත් පොතේ මොහ හමු නොවන තැන බාහිර පොතක් හමු වෙන තැන ඒ පොත කියන තැනමයි දුක තියෙන්නේ. එතනයි ඇලෙන ගැටෙන්නේ තණ්හාව ආස්වාදේ. පොත තිබ්බොත් ඒකට ඇලෙනවා ගැටෙනවා එතන ආස්වාදේ තියෙනවා. හැබැයි පොතක් කියලා දෙයක් හමු වෙනවා නම් පොත හැදෙන හැටි දකිනවා නම් ආදීනවා දකිනවා නම් අන්න පොතක් හම් වෙන්නේ අනිත්‍යයි. පොතේ අනිත්‍ය දකිනවා. අන්න බාහිරින් අපි හිතන දේ බාහිරින් හම් වෙන්නේ අන්න පොතෙන් මිදෙනවා. අන්න පොතක් හම් වෙන්නේ අන්න ඒ තරයි නිස්සරණේ පොතෙන් මිදෙන තරයි. පොත හැදුනේ බාහිරින් නෙමෙයි. බාහිර මහා භූත නෙමෙයි අපි දකින්නේ. පොත හැදුනේ පංච උපාදානස්කන්ධේ. එන පංච උපාදානස්කන්ධේ ආස්වාද ආදීන නිස්සරණ දකින්නවා කියන්නේ මේ සිත තුල හැදෙන පොත බාහිරින් හම් වෙන්නේ නැති කියන එකමයි. පංච උපාදානස්කන්ධේ ආස්වාද ආදීන නිස්සරණ දකින්නේ බාහිර තියෙන මහ භූතවල එකක් නෙමෙයි. එහෙනම් මේ පොත බාහිර මහ පොතක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ රූපය කියලා කතා කරන්නේ රූපේ බාහිර තියෙන එකක් ගැන නෙමෙයි අපි හදාගත්ත රූපයක් ගැන උපාදාය රූපයක් ගැන. එහෙනම් පංච උපාදානස්කන්ධයේ උදේවය දකින්නවා කියන්නේ ආස්වාද ආදීන නිස්සරණ දකින්නවා කියන්නේ ඒ රූපයෙන් මිදෙනවා කියන්නේ එකම කාරණය. රූපය ඇත්ත කරගන්නවා කියන්නේ ලෝකය ඇත්ත කරගන්නවා කියන තැනයි. ඒක අපි උපමාව ගත්තේ පොත පොත තියෙන තැන ගේ දොර ඒ පුටුව මේසේ ඇඳ ඒ හැම දෙයක්ම අපි රූපේ ඇත්ත කරගත්ත තැන භවයක් තියෙනවා. එහෙනම් භව නිරෝධයක් දකින්න තැන අන්න අපි බෞද්ධ වෙනවා. දෙයක් නැති බව දකින්න තැනයි. එහෙනම් රූපේ අනිත්‍ය දකින්නවා කියන තැන ලොකු කතාවක් තියෙනවා. දෙයක් තිබ්බොත් ඒකට ඇලෙනවා ගැටෙනවා. දෙයක් නැත්තම් තණ්හාවට ඉඩක් නැහැ. ඇලෙන ගැටෙන දෙයක් නැති වෙනවා. අන්න ආදීනව දැකලා නිස්සාරණ මිදෙනවා කිව්වේ ලොකු කතාවක්. ලොකු කාරණාවක්. එයයි සම්බෝධියට හේතුව. රූපේ නිත්‍ය වෙන්නේ නැත්නම් රූපේ අනිත්‍ය දකිනවා නම් ආදීනව දකිනවා නම් අසදාදීනව නිස්සාරණ දකිනවා කියන්නේ අර රූපේ දෙයක් බවට ගන්නෙ නෑ. දෙයක් වෙන්නේ නෑ. ඒකේ අනිත්‍ය දකිනවා. අනේතන නිස්සාරණයක් තියෙනවා. සිතින් මිදෙන මග, දුකෙන් මිදෙන මග, නිවන් දකින මග එයයි නිස්සරණ මග කියලා අපි කියවන්නේ නිසයි. එහෙනම් නිස්සරණය කියන්නේ සිතින් මිදෙන එකයි. එහෙනම් සිතේ හැදුණු රූපේ පොත හැදුනේ සිතේමයි. එහෙනම් උපාදානස්කන්ධේ බාහිර නැහැ. උපාදාය රූපය දෙන්නේ සිතකමයි. එහෙනම් සිතක හැදුණු චිත්ත රූපයක් අපි බාහිරින් පරිහරණය කරන්නේ. බාහිර අපිට තියෙන දෙයක් නෙමෙයි. පොත කියන්නේ අපි දාගත්ත නාමයයි ප්‍රඥාප්ති සම්මුති නාමයයි තව විදිහකින් කිව්වොත් අපි මහා දාගත්ත අර shabdය වර්ණය ගැට ගැහිලා හැදුණු ඒ සබහා දහමෙම න්‍යායට ගොඩ නැගුණු ඒ ඒ රූපේ පජානාති කියන්නේ රූපේ සත්‍ය දකින්නවා කියන්නේ යථා භූතයෙන් දකින්නවා කියන්නේ ආස්වාද ආදීන නිස්සරණ දකින්නවා කියන්නේ රූපේ මිදෙනවා කියන එකයි. රූපේ අත්ත කරගන්නේ නැහැ කියන එකයි ලෝකයෙන් මිදෙනවා කියන එකයි එකම කතාවයි. ඉතින් මනා නුවණින් දකින්න මේ ආස්වාද ආදීනව නිස්සරණ දකින්නවා කියන එක ගොඩාක් සූත්‍රවල ඔබට හමු වෙනවා. හැබැයි ඒක ඒ කියන්නේ දෙයක් හමු නොවන බවයි ඒකෙන් ඔබ වටහා ගත යුත්තේ. අන්න ඒ විතරයි ඔබට පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ මුණ ගැසෙන්නේ. එහෙම නැත්නම් ආස්වාද ආදීනව නිස්සරණ දකින්න කියන එක ඔබ හිතන විදිහට බොළඳ විදිහට බාහිර දෙයක් අල්ලගෙන ඒ දෙයට ඇලෙනවා ගැටෙනවා ඒ දෙය කැඩෙනවා බිඳෙනවා ඒක මේ දකින්නවා කියනවනම් ඒක බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඒක සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ නික්මෙන කලනුත් දැක්කා. ඒක ඕනම කෙනෙක් ඕනම ආයකට බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඕනම කෙනෙක්ට ඒක වැටහෙනවා. ඒක නෙමෙයි මේ කාරණේ. ඊටාම ගැඹුරු ගැඹීර කාරණයක්. මේ යථාභූතව දකින්න කියන එක ආස්වාදයේ ආස්වාදයේ විදිහටත් ආදීනෝ ආදීනෝ විදිහට නිස්සන් නිස්සන් විදිහට දකින්න කියන ඊටාම ගැඹුරු කාරණයක්. ඊයේ විතරක් නෙමෙයි මේක ඊගා වාක්‍යය ඊටාම වටිනවා. අපි ගිය පාර ඔබට මතක ඇති ධම්මචක්කපවත්තන සූත්‍රයේදී පැහැදිලි කරා. මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේ මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ඒ සත්ත්ව ප්‍රජාව කියන්නේ අවිද්‍යා භූමිය කියලා. මිත්‍යා දෘෂ්ටික භූමිය කියලා. ඔව්. මේ සූත්‍රයත් ඔබට ඒක දකින්න ලැබෙනවා. අන්නේ මිත්‍යා දෘෂ්ටික භූමියට සත්‍ය අවබෝධ කරගෙන සම්මා දිට්ඨියටපත් උනේ නැත්නම් බුද්ධත්වේ ප්‍රකාශ කරන්නේ නැහැ කියප එක. එහෙනම් මේ මේ අපි දෙවියන් සහිත මිනිසුන් සහිත ඒ භූමිය කියලා කතා කරන්නේ මිත්‍යා දෘෂ්ටික භූමියට. ඒ භූමිය සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ අවබෝධ කරගෙනයි. සත්‍ය අවබෝධ කරලා. එහෙනම් ඒක මිත්‍යා දෘෂ්ටික භූමියේ එහෙනම් ඒ අවිද්‍යාව නොදන්න කමයි එයයි දෘෂ්ටිය මායාව තියෙනවා කියලා ගැනීමයි. දෙයක් නැත්තම් බාහිර ඇත නැත කියලා අන්තයක තියෙන ධර්මයක් නෙමේ බුද්ධ ධර්මය කියන්නේ. එහෙනම් දෙයක් නැත්නම් ඇත නැත කියන අන්තයෙන් මිදුණු ධර්මයක්. අන්න හේතුන් පටිච්ච සම්භූත හේතු නිරුද්ධ නිරුද්ධති කියන තැන ඒ හේතු තියෙනකොට තියෙනව නැතිව නැතිව සම්භූත කියන තැන යේ ධම්මා හේතුබ්බගව තේසං හේතුන් තථාගතෝ කියන තැන හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධ නිරුද්ධති කියන තැන දෙයක් හම් වෙන්නේ නැහැ. පොත මේසේ ඇඳ කියලාවත් දෙයක් හම් වෙන්නේ නැහැ. අන සියල්ලෙන් මිදෙන තැන. දෙයක් තියෙන තැන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක සියලු දේ තියෙනවා කියලා හිතන එක මිත්‍යා දෘෂ්ටික භූමියක්. දෙයක් නැති බව දකින එකයි සම්මා දිට්ඨිය. මන අනුවණින් මේ ධර්මයේ දකින්න සූත්‍රවල කෙසේ තිබුණත් තේරුම් වල කෙසේ තිබුණත් ප්‍රායෝගිකව ඔබ ධර්මයේ දකිනවා නම් විතරයි ඔබට ධම්ම චක්කුසේ පහළ වෙලා තියෙනවා නම් විතරයි මේ සත්‍ය ඔබට දකින්න ලැබෙන්නේ. ඒ නිසාම අපි ඍජුවම ඔබට ඒ සත්‍ය පවසන්නේ. මෙන්න මෙතන හැම සූත්‍රකම වගේ මහා දිට්ඨි සූත්‍ර, යාග සූත්‍ර ගොඩක් ඒවා තියෙනවා. මේ මේ විදිහටම පැහැදිලි කරන්නේ. ඒ හැමතැනම මිත්‍යා දෘෂ්ටික භූමියට අය ওই විදිහට පැහැදිලි කරන්නේ. ඒක දකින්න මහා නුවණක් ඕනේ. මේක බැලු බැලමට පේන්නේ නැහැ. ධර්මයේ පොතක් දිහා බැලුවා කියලා අපිට දකින්න බෑ. ඒකේ තියෙන අතුලාන්තයේ තියෙන ගැඹුරු ඥානෙන් යථාභූත මේ දකින්න නම් මහා ප්‍රඥාව ඕනේ. ධම්මචක්කුසේ තියෙන්න ඕනේ. ධර්ම ඇසින් දකින්න ඕනේ. එතකොට ඒකේ ඇත්ත පේන්නේ. මහණෙනි ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයේයි මහන බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ව ප්‍රජාව කෙරෙහි අනුත්තර වූ සම්්‍යක් සම්බෝධිය අවබෝධ කළමි නොම ප්‍රතිඥා කළමි. ඒ කියන්නේ මේ සත්‍ය අවබෝධ කරගන්න තාක් ඒක ඊගාවාක්‍යයට ගියොත් නිස්සාරණේ ආස්වාද ආදීනෝ නිස්සාරණේ දකීද මෙසේ හේයින් ඇතිසැටි දැකී අවබෝධ නොකලෙම්ද මහණෙනි ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලෝකේ මහන බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව කෙරේ අනුත්තර වූ සම්මක් සම්බෝධිය අවබෝධ කළමි නොම ප්‍රතිඥා දෙමි. අන්න ඒකෙම වැටහෙනවා. එතකොට මේ බුදුන් වහන්සේ ආස්වාදාදී නිස්සාරණ දකින්නවා කියන්නේ ඒක ගැඹුරු කතාවක් තියෙනවා. ඒක මේ නිකම් බඩු මුට්ටු වල මේ කැඩෙන බින්දෙන එකක් දකින්න එකක් නෙමෙයි. දෙයක් කියලා දෙයක් නැති බව දකින්න එකයි. එතනයි නිස්සාරණයට හේතුව තියෙන්නේ. දෙයක් නැති බව දැකීම තුලයි නිස්සාරණේ තියෙන්නේ. ඒ සත්‍ය දැකීමයි සිදුවන්නේ. අන්න එතනයි බුදුන් වහන්සේ ඒ බුද්ධත්වයට පත්වීම ප්‍රතිඥා දෙන්නේ දෙයක් නැති බව දැකීම තුලයි ආත්මයක් සත්වයේ පුජ්‍යලයක් නැති බව අවබෝධ කිරීම තුලයි බුද්ධ කියලා ප්‍රතිඥා දෙන්නේ ඒකිනුත් ඒ වැටහෙනවා එයයි බුද්ධ කියන්නේ සත්වයේ පුජ්‍යලේක ආත්මයක් නෙමෙයි කියන හේතුවත් මෙතනම අන්තර්ගතයි. එහෙම නැති බව අවබෝධ කිරීම තුළයි බුද්ධත්වය ප්‍රකාශ කරන්නේ. වැටහෙනවා ඒ තුළියොත්. දැන් කාපි සූත්‍රයේ දිලුණු චුට්ටක් බලමු. ආස්සාදාංච ආධිනවංච නිස්සරණංච නිස්සරණතෝ ආසාදාන්ත ආසාදතෝ ආධිනවංච ආධිනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යථා භූතං අන්න හැදෙන හැටි දකින්න ඕනි. හැදෙන හැටි දකින්නේ යථා භූතන්න අභ්‍යඥාසින් හන දැක්කේ නැත්තං න තතාව හං භික්කවේ සදේවක ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සසම්මන බ්‍රාහ්මනියා ප්‍රජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති පඤ්ඤාඤ්ඤසින් ඒ කියන්නේ ප්‍රතිඥා දෙන්නේ නැහැ මේ යථාභූතව හැදෙන හැටි දැක්කේ නැත්නම් මේ රූපේ යථාභූතව දැකීම තුලයි ඒ ආස්වාද අදීනෝ නිස්සරණ දකිනවා කියන්නේ. අන්න එතනයි රූපේ අනිත්‍ය දකිනවා කියන්නේ. රූපයක් දෙයක් බාහිරින් හමු නොවන තැනයි ඒ ශ්‍රී සද්ධර්මය ඔබට හමුවන්නේ. ඒක අපි කියවේ බාහිර දෙයක් කියලා දෙයක් හමු නොවන තැනයි ඒ ධර්මයේ දකින්න තැන. අන අපි ඊගා කොටසට එමු. මහණෙනි යම් කලෙක මෙම මම මේ පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදයේ ආස්වාදයේ විසින්ද ආදීනෝ ආදීනෝ විසින්ද නිස්සරණේ නිස්සරණේ විසින්ද මෙසේ හේයින් යථාභූත කොට අවබෝධ නොකළෙම්ද මහණෙනි එකල්ලි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ මහාන බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව කෙරෙහි අනුත්තර වූ සම්මක් සම්බෝධිය අවබෝධ කළෙමයි ප්‍රතිඥා කළෙමි අන්න මහණෙනි යම් කාලෙක පංච උපාදානස්කන්ධේ ආස්වාදාදීනව නිස්සරණ ඒ නිස්සරණ නිස්සරණ විදියටත් ආස්වාදේ ආසී විදියටත් ආදීන ආදීන විදිහටත් යථා භූතව අවබෝධ කළෙම්ද අන්න අවබෝධ කළ නිසායි මහණෙනි එකල්ලි මම දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ඒ දෙවිමුසු සහිත සත්ව ප්‍රජාවේ අනුත්තර වූ සම්මා සම්බෝධයටපත් වෙමි ඒ ප්‍රතිඥා කළෙමි කියලායි කියන්නේ. එහෙනම් ඒ බුද්ධත්වයට ප්‍රකාශ කරන්නේ රූපේ බාහිර නැති බව අවබෝධ කිරීම තුළයි. ඒකයි නිස්සරණය මිදීමත් තියෙන්නේ. ඒකෙන් වැටහෙනවා. බුද්ධත්වයේ ප්‍රකාශ කරන්නේ. එතකොට සත්වයක් මිනිසෙක් දෙවියෙක් මොකක්වත් එතකොට දෙයක් බාහිර රූපේ නැත්තම් රූපේ කරගත්තේ නැත්තම් දෙයක් නැත්තම් එතන සත්වයේ පුජ්‍යලේ නැති බව අවබෝධ කළායි අනුත්තර වූ සම්මත් සම්බෝධිය අන් ප්‍රතිඥාක දෙන්නේ. ඒ කියන්නේ සත්වයේ පුජ්‍යලේ ගත භූමිය මිත්‍යා දෘෂ්ටික භූමියයි. ඒ මිත්‍යා දෘෂ්ටික භූමියේ සම්මා දිට්ඨියටපත් වීමයි ඒ ප්‍රතිඥා දෙන්නේ බුද්ධත්වයටපත් වීම. මට ඥාන දර්ශනය පහළ විය. මාගේ චේතෝ විමුක්තිය, ඵල සමාධිය, අකෝපය මේ අන්තිම જાතියයි. දැන් පුනර්භවයක් නැතියයි පවසමි. අන්න එතනින් වැටහෙනවා. එතකොට අපි කියන දිට්ඨිච අනුපගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කාමසු විනේයගේ නහි ජාතු ගබ්බසේම් පුණ්ඩරිතිකේ ඒත් ඒකමයි. සත්‍ය අවබෝධ කළ නිසායි ඒ ඇත්තටම කිව්වොත් මේ ධර්මය අවබෝධ වෙන විට ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා ඔබ නැවත ඇත්තටම ගර්භයක පිළිසිඳ ගන්න නැති බව. මේ සිත එතනින් නිරුද්ධ වෙන බව ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ආයි ආයේ එක දිගට පවතින සිත කතාවක් ආත්ම කතාවක් නැති බව ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂතාවය තුළ ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා නැවත උප්පත්තියක් නැති බව. ඒක ප්‍රත්‍යක්ෂ ඥානට හසු වෙනවා. ඒක මේ මේ ධර්මයේ තුල ඔබටම ප්‍රත්‍යක්ෂ ඥානට අසු වෙනවා. ඔබටම නැවත උප්පත්තියක් නැති බව ඔබටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක දෘෂ්ටියක් නෙමෙයි, සිතුවිල්ලකුත් නෙමෙයි. ඒක ප්‍රත්‍යක්ෂයක්. ඒක ඔබටම දැනෙන්න ඕනේ. අන්න එදාට ඔබ දන්නවා ඔබට නැවත උප්පත්තියක් නැති බව. එයයි අතර මේ සාන්දිටික අකාලිකේහි පස්සික ඕපනායක පච්චුප්පන්න ධර්මයේ ඒ තියෙන සාන්දිටික භාවය සහ ඒ පච්චුප්පන්න ධර්මයේ යථාර්ථයක් වෙන එක. ඒ ප්‍රත්‍යක්ෂ ධර්මයක් වෙන නිසායි. ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා ඔබ නැවත නූපදින බවට. ඒ ඔබටම හසු වෙන ඥානට හසු වෙනවා. යතෝකෝ හම් භික්ඛවේ ඉමේසං පඤ්ඤාණං ප්‍රඥාණං උපංච උපාදානස්කන්ධාණං එවං අස්සාදංච අස්සාදතෝ ආදීනවංච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යථා භූතං අභ්‍යඤ්ඤාසින් අන්න යථා භූතව දැක්ක නිසයි අභ්‍යඤ්ඤාසින් අන්න ප්‍රතිඥා දෙන්නේ අතහම් භික්ඛවේ සදේවක ලෝකෝ සමාරකේ සබ්‍රාහ්මකේ සසම්මන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති අන්න ප්‍රතිඥා දෙනවා සම්මා සම්බුද්ධත්වයට පත් වුණු බව. ඒ රූපේ පජානාති යථා භූත වේදන ඇති දැකලා. එතකොට ඒ දකීම තුල රූපයක් නැති බව රූපේ අනිත්‍ය අවබෝධ කරනවා ආදීනව දැකලා. අන නිස්සාරණේ රූපයෙන් මිදෙනවා. අන දෙයක් නැති බව දකිනවා. බාහිරින් දෙයක් හමු නොවන තැන ලෝකයෙන් මිදෙන තැන අන ලෝකයෙන් මිදෙන තැනයි සියලු දුකෙන් මිදෙන තැන. අන මිත්‍යා දෘෂ්ටික භූමිය මේ අර දෙයක් තියෙනවා කියලා ගත්ත තැන මමත් ඉන්නවා මිනිස්සුත් ඉන්නවා දෙයියොත් ඉන්නවා ඔක්කොම ඉන්නවා කියලා අපි දෘෂ්ටිය තුල හිතාගන්න එක. තියෙනවා තියෙනවා කියලා ගත්ත එක. හැබැයි කිසිම දෙයක් හම්බ වෙන්නේ ධර්මයේ දැක්කොත්. අන්නේ අවබෝධයයි මෙතන සම්මා සම්බෝධියටපත් වීම කියන්නේ. දැන් වැටේනවා. සදේවක ලෝකෝ සමාරකේ සබ්‍රහ්මකේ සසම්මන බ්‍රාහ්මනියා ප්‍රජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති පඤ්ඤාසින් ඥානස්ච පනමේ දස්සනං උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්තිති අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බව නැවත මේ ඥාන දර්ශනයේ මේ ඥාන දර්ශනයේ පහළ වීමත් සමග මාගේ චේතෝ විමුක්තිය අකෝපයයි ඒ කියන්නේ අර අකම්පිතයි, සැලෙන්නේ නැහැ. ඒක අකෝපයයි. ඒ කියන්නේ ස්ථිරයි, ඒකාන්තයි. අකෝපචේතෝ විමුක්තියටපත් වුණු බව. අන්න අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්භව නැවත උප්පත්තියක් නැහැ. මේ මාගේ අන්තිම උප්පත්තියයි. ඒකයි කිව්වේ මේ ධර්මයේ යමෙක් අවබෝධ කරයිද මේ ඔහුගේ අන්තිමාත්ම භාවයයි. නැවත උප්පත්තියක් ඔහුට නැහැ. මිත්‍යා දෘෂ්ටික භූමියේ තමයි මෙරි මෙරි උපදින කතාවක් තියෙන්නේ. හැබැයි සම්මා දිට්ඨියට යමෙක් එනකොට අර මිත්‍යා දෘෂ්ටික භූමියේ තියෙන දෘෂ්ටියේ මිදීමමයි හේතුව නැවත උපදින හේතු නැති වෙනවා. අපි ඒක දිගින් දිගට පැහැදිලි කරනවා. කෙසේද ඒ වන්නේ කියන්නේ. එවනම් මේ අසාද සූත්‍රය තුළ බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒ සම්බෝ සම්මා සම්බුද්ධත්වයටපත් වෙන්නේ ඒ මරුන් බබුන් මිනිසුන් දෙවියන් සහිත භූමියේ ඒ ඉන්නවා කියලා ගත්ත භූමියේ එහෙම දෙයක් නැති බව අවබෝධ කරලයි. මිත්‍යා දෘෂ්ටික භූමියෙන් මිදිලා සම්මා දිට්ඨියට එන්නේ. රූපේ පජානාති කියනකොට රූපේ කියනකොට දෙයක් තියෙනවා කියලා ගත්ත තැන රූපේ අත්ත කරගත්ත භූමියේ සම්මා දිට්ඨියක් නැහැ කිව්වේ ඒකයි. ඉතින් ධර්මයේ මනාකොට අවබෝධුණු කෙනෙකුට ඒ ධම්ම චක්කුසේ පහළ වෙනවා. ඒ ඥානය පහළ වෙනවා. ඒ දැකීම ඒ දැකීම තමයි බුදුන් වහන්සේ මේ මෙතන මනාකොට පෙන්නනවා. ඥාන දර්ශනය පහළ වෙන බව. ඒ කියන්නේ මේක වචනෙන්ම කියනවා නම් පනමේ දස්සනං උතපාදී අකුපාමේ චේතු විමුක්තියති අයමන්තිමා ජාති නක්තිදානි පුනබ්බව. ඒ පංච උපාදානස්කන්ධේ ඒ සත්‍ය දැකීමයි. පංච උපාදානස්කන්ධේ ඒ පංච උපාදානස්කන්ධේ අවබෝධ කිරීම ආස්වාද ආදීන නිස්සාරණ දැකීමයි රූපේ පජානාති රූපේ සත්‍ය දකිනවා කියන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධය ආස්වාද ආදීන නිස්සාරණ දකිනවා කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් තමයි වේදනා සංඥා සංකාර ඔස්සේ අපි රූපයක් හදාගෙන උපාදාය රූපයක් අපි බාහිර තියෙනවා කියලා හිතාගන්න එකක් තියෙනවා. එහෙනම් අපි හිතන දෙයක් මිසක් බාහිර තියෙන දෙයක් නෙවෙයි. ඒක තමයි පේනවනේ මේ හිතනවා කියුවේ. එහෙනම් ඒ තුලත් සත්‍ය අවබෝධය දැකලා රූපේ පජානාති බාහිරේම රූපේ නිච්චතෝ අනිච්චතෝ කියලා බුදුන් වහන්සේ ආන්නේ ඒකයි. භික්ෂුන් වහන්සේලායි. අනිච්ඡම් බන්තේ. රූපේ අනිත්‍යයි කියන තැනයි ලෝකේ අන ලෝකයක් හමු වෙන්නේ නැහැ. පොත කියලා දෙයක් හමු වෙන්නේ නැහැ. දෙයක් නැති තැනයි ලෝකෙන් මිදෙන තැන. අන්නේ තැනයි බුද්ධ ධර්මයේ තියෙන්නේ. මේ සත්‍ය ධර්මයේ යමෙක් අවබෝධ කරන තාක්කල් ඔහු බෞද්ධයෙක් වෙන්නේ නැහැ. දෙයක් ඇත්ත කියලා අරගෙන බාහිර දෙයක් තියෙනවා කියලා දකිනවා නම් ඒ මිත්‍යා දෘෂ්ටික භූමියේ බෞද්ධයෙක් හමුවන්නේ නැහැ. ඇයි ඒ? බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තැන අවිද්‍යා මිත්‍යා දෘෂ්ටික භූමියේ අන්න බාහිර දෙයක් නැති බව දැක්ක තැනයි භව නිරෝධයේ බෞද්ධයෙක් කියන්නේ. භව නිරෝධය දකිනවා කියන්නේ බාහිර දෙයක් තියෙන තැන භවයක් තියෙනවා. පොත මේසේ ඇඳ දුව පුතා ගෙවල් දොරවල් ඉරහඳ සේරම තියෙන භවයේ තියෙන. හැබැයි බාහිර දෙයක් නැති බව දකිනවා නම් භව නිරෝධයක් දකිනවා. අන්න එයා බෞද්ධයෙක් කරනවා. අන්න සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා දෙන්නේ ප්‍රකාශ කරන්නේ රූපේ පජ්ජනාති ආස්වාද ආදීන නිස්සාරණ දැකීමයි. ඒක ඔබ හිතන තරම් සරල තැනකින් බොළඳ තැනකින් දකින්න එපා. මේ ධර්මයේ අති ගැඹීරයි, ගැඹීර ගැඹීරාර්ථා. ඒ ගැඹුරු ධර්මය ඔබට හමු වෙනවා. එයා පහලි කරනවා. ඒ පරම සත්‍යයි. ඔබත් හොඳින් අධ්‍යයනය කළ බලන්න. ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි. එයයි සත්‍ය කියලා. බාහිර දෙයක් තියෙන තැන බුද්ධ ධර්මේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකයි. අවිද්‍යා භූමිය තුල සම්මා දිට්ඨියක් නැහැ කියව එකයි. හොඳයි එහෙමනම් මේ ආසාද සූත්‍රය හොඳින් අධ්‍යයනය කරන්න මහා ගැඹුරින් අධ්‍යයනය කරන්න තියෙනවා. එතකොටයි මේක වැටහෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. ධර්මය අවබෝධ කරගන්න මේ සියල්ල ඔබට උපනිශ්‍රය වේවි. තෙරුවන් සරණයි.